අවසරයි මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ පස්වෙනි දවසේ මේ කාලය ලැබිලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහා ඉතින් ඉන්න ඔක්කොමලා වගේ වැඩසටහන පිළිබඳ දන්න නිසා හඳුන්වා දීමක් අවශ්‍ය කරන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරේ පටන් ගන්නවා ඒ අතර වාරයේදී කාට හරි වෙනත් ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා සාදර වෙනවා. ඒ සඳහා වෙන මයික් එකක් ඉදිරිපත් කරලා තිනවා. ඒක අරගෙන සතිವಾರය අතරමාරදී හෝ ඉදලා දවස්තාවල අනුව ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා කර්මාවෙන් මතක් කරනවා. අපි අරවින්දගෙන් ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රස්ත සභාගත කරන්නයි කියලා. අවසරයි ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මා සහභාගී වන ප්‍රථම නේවාසික භාවනා වැඩසටහනයි මා සෙනසුරාදා දිනවලදී පැය දෙකක භාවනා වැඩසටහනකට සහභාගී වෙමි. යෝගාවචර ස්වාමින් වහන්සේ නමක් අපට කමඨහන් දී භාවනා කිරීමට උපදෙස් ලබා දෙයි. මේ වන විට අපි සතර කමඨහන් අවසන් කර ඇත්තෙමු. එහෙත් සතිය පිහිටුවා ගැනීම ඊතරම් සාර්ථක නො වූ බවයි මගේ වැටහීම. දැන් මා උදේ දානය ගැනීමට ප්‍රථම භාවනා වඩන විට සතිය පිහිටන බව හැඟේ. දවල් වේලාවට සතිය පිහිටුවා ගැනීමට බොහෝ වෙහෙසගත්ද සතිය පිහිටන බවක් නොදැනේ. මගේ ප්‍රශ්නය මා පෙර පුහුණු කරන ලද සතර කමඨහන් වඩන්නේ කුමන අවස්ථාවලදීද කියයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඇත්තටම මේ සතර කමස්ථාන මේ තේරවාද බුද්ධ ශාසනයේ බොහොම වැදගත් ස්ථානයක්. ඒ කියන්නේ භාවනාවට පෙර පුහුණුවක් පෙරහුරුවක් වශයෙන් තමයි සතර කමඨාන් පුරුදු කරන්නේ. නමුත් විපස්සනා ක්‍රමය ලංකාවට ආවට පස්සේ ඒකය මේ අනිවාර්ය අංගයක් නෙවෙයි. නමුත් අපි සම්ප්‍රදාන කූල අංගයක් විදිහට අපිට පවත්වාගෙන යනවා. මේ වගේ චරිතයක්, ඒ කියන්නේ සතර කමඨාන් පිළිබඳව ඇඟීමක් තියෙනවා නම් ඊට පස්සේ මේ භාවනා කරනකොට සතිය පිහිටුවා ගන්න බැරි වෙනවා කියන ආందోලනයක් නැත්නම් අඬහව ගෑමක් තියෙනවා නම් හොඳම උත්තරේ තමයි උදේ වටි පරියන්කේ අමතක කරන්ද හරියන එක හරියන්නේ නැති වෙලාවේදී තමන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ කියවිලා නැහැ ආනාපාන කරනවා කියලා ගමු ආනාපාන කරනකොට ඒ අරමුණෙන් හිත කැඩිලා හිත යන්නේ මොකේටද කියලා අල්ල ගන්නවා ශබ්ද නිසාද හිත කැඩෙන්නේ වේදනා නිසාද හිතවිලි නිසාද කියලා ඒ අණුව ඒ තමන්ට බාධා කරන දේ තමයි තමන්ගේ චරිත ලක්ෂණය වෙන්නේ ඒක නිසා ඒකට තරහ වෙලා මට සතිය පිටින්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන එක නෙවෙයි තියෙන්නේ භාවනා දිගටම කරන්ඩ කරන ගමන් අවදියෙන් ඉන්න තමන්ගේ භාවනාවක් හැදෙන්නේ මොකටද කියලා. භාවනාවෙන් හිත පිටේ යන්නේ මොකටද කියලා. ඒ යන දේවල් ආශාවල් වැඩිකමන අර කරන්නත් වුණා මේක කරන්න ඕනේ කියලා ආශාවල් වැඩිකමන මේ අසුභ භාවනාව වඩන්න ඕනේ. මේ ශබ්ද ඇහෙනවා වේදනා එනවා දොරවල් කෑකෝ ගන්නවා කහිනවා කියලා තරහ එනවනම් මෛත්‍රී භාවනා කරන්න. නිදිමතන මරණසල් භාවනා කරනවා. ඊතර භාවනා කරගෙන යන්න උනන්දුවක් නැහැ. හිත නිකන් මේ හේ බාල වගේ තිරන බුද්ධානුස්සතිය කරනවා. ඉතින් ඒ නිසා තමන් ඉස්සල්ලාම බලන්න ඕනේ භාවනා කරනකොට භාවනා කැඩෙන්න පරදින්න පිටපොට යන්න හේතු වෙනදී කාටවත් තේරෙන්නේ Tamanḍa විතරයි තේරෙන්නේ. නමුත් ප්‍රශ්නේ මුල් කොටසේ පේනවා ඒ දේට වෛර කරලා ලියලා තියෙන්නේ. Tamanḍa භාවනා කැඩෙන දේට වෛර කරලා. ඒකනම් කවදාකවත් ගොඩ එන්න හම්බෙන්නේ. ඒ නිසා හොඳ අවධානයෙන් යන්න ඕනේ තමන් පුරුදු පරිදි උදේ පරියන්කේ වගේම දවලුත් පාඩි වෙනවා. පාඩිලා ආනපාන කියලා හිතමු. ඉත දාගෙන ඉන්නකොට ආනපාන හිත කඩලා යනවනේ. ආ මේ යන්නේ සද්දයකටද වේදනාවකටද හිතවිල්ලකටද ඒක තමයි පශ්චාත්තාපයක් දෙන්නේ මෙන්න මේ ටික අනුව තමයි හතරකමට අහන්නේ මරණානුස්සතිය කරන කම්මැලි වෙලා වස්තර දාන වෙලාවට අසුබ වඩන්න ආසාව තෘෂ්ණා වැඩි වෙලාවට මෛත්‍රිය වඩන්න ගැටුම රුස්සන්න ටික තියෙන වෙලාවට බුද්ධානුස්සතිය වඩන්න හිත ඉස්සරහට යන්න මේ ගිමන් ඉල්ලන වෙලාවක බෑ කම්මැලි නිදිමතයි නැත්නම් හේ බාන වෙලාවට බුද්ධානුස්සතිය වඩන්න ඒ නිසා මේ දන්න උපකරණ හතරක් තියෙනවා. ලෙඩේ අඳුරගන්න නැතිකමයි වෙලා තියෙන්නේ. ලෙඩේට වෛර කරලයි තියෙන්නේ. ලෙඩේත් නෙමෙයි වෛර කරලා තියෙන රෝග ලක්ෂණ වලට. කරුණාකර රෝග ලක්ෂණ අල්ලන්න. ඒකට ලෙඩේ අහුවේ. ඒකට මේ හතරෙන් එකක් පාවිච්චි කරන්න. මේ විදිහට හැම වෙලාවෙම හැම කෙනා ළඟම ඒ Taman කවුද කියලාක දැනගන්න පුළුවන් ගතියක් එන්නේ භවනා කරන කෙනාට විතරයි. එහෙම නැති කෙනෙක් කවදාකවත් දන්නේ නැහැ මගේ චරිත ලක්ෂණ මොකද්ද, මගේ අඩුපාඩු මොකද්ද කියලා දන්නේ නැහැ. මොකද මම අපි ඒව පිළිබඳව නැවත පසුවිම ප්‍රසුමක් කරන්නේ මෙතන අවශ්‍ය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි එයාට ආඩ්‍යයි දැන් දැනගත්තත් රෝගේ බේතක් තියෙනවා. දැන් වෙලා තියෙන බේත තියෙනවා රෝගේ හඳුන්වලා නැහැ. රෝගයට වෛර කරලා. රෝග ලක්ෂණ වලට වෛර කරලා ඉතින් මේක විෂම චක්‍රයක්. කදාකත් ගොඩ එන්නේ නිසා අනිත් දවසේ භාවනා කරන්න ඕනේ මම හරියන්නේ නැති පරියන්ක කියලා කියන්නේ මොකේටද හිත කැඩෙන්නේ ඇයි මට භාවනා හොඳ නැහැ කියන කාරණා මොකද අන්න ඒක තමයි අවබෝධ කරගත්ත දවසේ අර චතුරාර්යක වලින් වැඩ ගන්න පුළුවන් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ කමඨහන් සුද්ධ කරන අවස්ථාවේ කෙනෙක් ඇසූ ප්‍රශ්නයකට අදාළව මේ ප්‍රශ්නය ඉදිරිපත් කරමි හුස්ම සංසිඳීම හා ශරීරයේ නිතර ඇතිවන නලියන ස්වභාවය සමබරව බලා සිටීම ගැන ඒ අවස්ථාවේ ලැබුණු උපදෙස් ලෙස මට තේරුණි. මටද හුස්ම සංසිඳී යාම හා මුහුණේ නලියන ස්වභාවයක් කලක සිට ඇති නිසා ඊයේ මම මට තේරුණ අන්දමට එසේ සමව පැවැත්වීමට උත්සාහ කළෙමි. නමුත් මට එසේ කළ නොහැකි විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ පිළිබඳව දුන් උපදේශ නැවත පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මතක ඊහවස කියපේන මට මතක නැහැ. නමුත් මේ දැන් ඉදිරිපත් වෙච්ච එක බැලුවොත් තමන් භාවනා කරගෙන යනකොට ඇඟ හිත ඇඟ ඇතුළට ආවොත් ඒ කියන්නේ බාහිර ලෝකේ අමතක වෙලා හිත ඇතුළට ආවොත් හිත ගෙවැදුනොත් ඇඟේ ලකුණු වගේ පහළ වෙනවා. ඇඟේ යම් යම් ලක්ෂණ වර්ගයක් පහළ වෙනවා. ඒ පහළ වෙන ලක්ෂණ බොහෝ විට යෝගාවචරය ද්වේෂ කරනවා. මොකද මේ ඇඟේ කවදාකවත් නැති විදිහට නලියන්න පටන් අර ගන්නවා, ගැස්සෙන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් පැත්තකට ඇලවෙන්න පටන් ගන්නවා, වැක්කිරෙන්න පටන් ගන්නවා කියන මේව කවදත් වෙන දේවල් දැකපු නැති එක විතරයි වෙලා තියෙන්නේ. දැන් දකින්නවා, දකින්නකොට එයා හිතනවා මේක මගේ දුර්ලකමක්. සීලේ අඩුපාඩුවක් කියලා. ඉතින් අරකට ප්‍රතික්‍රියා කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර ගිටාපු හිත ආයෙ විහිදලා යනවා. ඒ නිසා මේ ලකුණු ටික බාර ගන්න බහන හරියන බවට ලකුණ සුබ නිමිත්තක් විදිහට ඊට පස්සේ බලන්න ඕනේ මේ සුබ නිමිත්ත තියෙද්දි මූල කර්මස්ථාන නිමිත්තට පාවා දෙන්න එපා. ඒ නිසා මේ සුබ නිමිති පැත්ත කර කරලා නැත්තම් පැත්තක දිවිච්චාවයි තමන් බලන්න මේව තියෙද්දි තානාපානය කියන තමන්ගේ අරමුණ තමන්ගේ නිමිත්ත වැඩි වැඩියෙන් ඇසුරුකරනද උත්සන්න වැසුරුකරනද ආසන්න වැසුරුකරනද මේ පහළ වෙන මූණේ නලියන ගති එහෙම නැත්නම් පැද්දෙන චංචල ගති බාධා කරනවා කියන්නේ. බාධා කරන්නේ හුඟක් වෙලාට බාධා කරන්නේ අටුව චාරින් වහන්සල සඳහන් කරලා තියෙනවා කවදාකවත් ඒ වෙන දේවල් දරා ගන්න බැරි මට්ටමට යන්නේ නමුත් ඕනෑමට වැඩි ශරීර ආසාව වැඩි නම් ශරීර පිළිබඳව මේ කාය ආසාව වැඩි නම් එයාට මේ පුංචි දෙයක් වෙච්ච ගමන් හරියට කලඹෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සමහර අපේ චරිත ලක්ෂණ තියෙනවා ඇතුලෙන් එන සංඥා පුදුම විදියට ලොකු කරලා දැනගෙන ඊට පස්සේ ඒක හිස්ටීරියා, පැනික් ඇටැක්, ડિප්‍රෙෂන් එවන මොකක් හරි මානසික රෝගයක් දාගන්න. මේවා හැම කෙනාටම තියෙනවා. සමහරු බාහිරයට ගිහිල්ලා බාහිරයේ දේවල් වලින් අවුල් හදා ගන්නවා. සමහර ඇතුළෙන් එන සංඥා අවුල් හදා ගන්නවා. මේ දෙන්නටම භවනා හරියන්නේ නැහැ. එනිසා ඒවා ගණන් ගන්න නැතුව මේ දෙකටම අමතරව මූල කර්මස්ථාන ඉස්සර කරගෙන යන්න. දැන් මම පෙන්වන්න හදන්නේ මේ භාවනාව හරියනකොට ලකුණු වගේක් එනවා. ඒ කමඨාන් සුද්ධ කරන සුද්ධ කරගත්තේ නැත්නම් දැනගත්තේ නැත්නම් ඒක බාධාවක් කියලා හිතලා සත්‍ය කරනවා කියලා හිතලා සමාධි කරනවා කියලා හිතලා ආයෙ හිත වට ගන්න. වට ගන්න නැතුව යන්න කරණ තියෙන්නේ මේ දැනෙන දේවල් මූණේ නලියනවා පොඩ්ඩක් බිල්ල කඩා වැටෙනවා නැත්නම් විෂම සම්බර නැතිව තියෙද්දි මූල කර්මස්ථානයේ දැකගන්න බාධාද කියලා බලන්න. බාධා නැත්තම් මේකට එච්චරම හිත් කරදර ගන්න නැතුව දිගට මූල කර්මස්ථානේ පවත්තන. එතකොට අර මූල කර්මස්ථානේ සංසිඳන එක ඊටත් වඩා ගැඹුරු සියුම් අතිසියුම් සංසිඳීමකට යන්න ඉඩ තියෙනවා. නමුත් ශරීර ආසාව තියෙන කෙනාට යන්න බෑ. මොකද ශරීරේ පොඩි දෙයක් ආපු ගමන් ඒ කියන්නේ උනට වැඩිය වෙහෙස වෙන්න පටන් ගන්නවා. ඒ නිසා කුමරු කුමරි සැප විඳපු කෙනාට ශරීරයට සහ ජීවිතයට උනට වැඩිය ප්‍රේම කරන කෙනාට භාවනාවේ හරියන එක වැරද්දට පේන. භාවනාවේ හරියම වැරද්දට පේන්නේ. එයා ඥානවන්ත නම් කමඨාන සුද්ධ වෙනවා. ඥානවන්ත නැත්තම් මේ ශරීරයේ ලෙඩක් සතිය කැඩිලා සමාධිය කැඩිලා මගේ සීල වැඩි වෙනසක් වෙන්නද කියලා নানা ප්‍රකාර වැරදි අර්ථකථන දිගේ කාලේ නාස්ති කරනවා. ඒ නිසා ඉඳ ගන්නකොටම ලෑස්තිලා යන්න සතිය හරියනවනම් සමාධිය හරියනවා මේ කයේ කෝලම් ටිකක් පටන් ගන්නවා. ඒකට කෝඩු ගති කියලා කියනවා. කෝල ගති කියලා කියනවා. ඒ එව්ව එනකොට නැසිලා ගිය කෙනාට ප්‍රශ්නයක් නැහැ. දන්නා ඒක තියෙදි මූල කර්මස්ථානයේ බහුලීගත කරන්ද භාවනා කරන්න යන. ඒකට මේවා එන්නේ එන්නේ පුංචි වෙලා ඊට පස්සේ සියුම් තැනකට යන්න පුළුවන්. ඒක තමයි මම මම දැන් ඊයේ හවස මොකක්ද කිව්ව කියලා මට මතක නැහැ. මොකද මේක අහගෙන ඉන්නකොට නම් හිතෙන්නේ මේ නෙවෙයි ටික මතක් කරලා මේ සුනී වෙන ආනාපානට අනුග්‍රහ කරන්න ඔය ශරීරයෙන් එන අනිකුත් සංඥා පිළිබඳව ওই තරම්ම gadu ගෙනෙන්න යන්න එපා. ওই ගණන්ම දුක් දුක් කරදර ගන්න මට්ටමට යන්න එපා. එහෙම ගියොත් කායනුපස්සනාවේ වර්ධනයට බාධා වෙනවා. ගරු ස්වාමින් වහන්සේ භාවනාවෙන් සතිය පවත්වන විට හැර අන් අවස්ථාවලදී එනම් gedara doraha කාර්යාලයේ වැඩ කරන විට කෙලෙස් ඇති නොවීමට චෛතසික ගැන දැනුමක් තිබිය යුතුයද යන්න කරුණාවෙන් වටහා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි බුදුරජාණන් වහන්සේ නම් කිසිම තැනක කියලා නැහැ සතියෙන් පිට වැඩ කරන්න කියලා. කන්තුරේ වැඩ කරනකොටයි, ගෙදරයි වැඩ කරන්න ගියාම තමයි දත හැපෙන්නේ, අතපය කැපෙන්නේ. ඒ නිසා දවසේ පැය 24ම සතියෙන් ඉන්න ඉවරනේ. ඒක ප්‍රශ්නේ. දැන් මේකෙන් කියනවා වෙනම වෙලාවක් කියලා තියෙනවා සතියෙන් නොඉන්න වෙලාවක්. හෙළුවෙන් ඉන්න වෙලාවක්. තන්නේ කර යෝගාවචරිතේ හෙළුවක් වගේ තමයි සතියෙන් නැතු ඉන්නේ. මොනම වැඩක්වත් අපිට කරන්න බෑ සතිය නැතුව. ඒ නිසා මේක මේ සතිය කියන එක දන්නේ නැති නිසා වර්ණගා ගන්නවා Tamanට නිග්‍රහ කර ගන්නවා. මම ගෙදර ඉන්නකොට මම සතිය නැහැ. සතිය නැති බව දන්නේ සතිය තියෙන හිඳයි. මොකද නැත්තම් අම්මා තාත්තා ඇවිල්ලා කියලා දෙනවා අපිට සතිය නැහැ කියලා. අන්තරේ බොස් ඇවිල්ලා කිව්වා අපිට සතිය නැහැ කියලා. ඒ බොස් සතිය නෑ සතිය. පිස්සු. මේකට තමයි සතිය කියන්නේ. ඒ නිසා අදිස්ථාන කරන්න උදේ මම මේ අද දවසේම සතියෙන් එන මොනම වෙලාවකවත් මායයට ඇඟිල්ල ගහන්න පැල ඉරක්වත් තියන්න එපා. තිබ්බ ගමන් ඇඟිල්ල නෙමෙයි ගහන්නේ හැම එකම ගන්න. මොනම තැනකටවත් තියන්න එපා. ඒක වැරදිම වෙනම දෙයක්. නමුත් මම සතියෙන් නොයිත්ව ගත කරනවා කියන කාලයක් කියලා කියන්නේ සුද්ධ මාරයක්. සුද්ධ කෙලෙසයක්. ඒක තමන්ගේ තකතිරුකම. අපිට කරන්න තියෙන්නේ පරියන්කේ සඳහා ඒ සඳහාම ගත කරන වෙලාවේදී සත්‍ය උපරිම වැඩ කරනවා. සක්මන සඳහා ගත කරන වෙලාවෙත් ඇත්තටම නැති වෙනවා. අනෙක් වෙලාවල කොච්චර කාර්ය බහුල වුණත් අනුන්ගේ වැඩවලට මෙච්චර ලොක් කරලා සලකලා මේ තමන්ගේ සුභ සිද්ධිය පාව දෙනවයි කියලා කියන්නේ මේ හෙළුවක්. විලිලජ්ජ නැතිකම. ඒ නිසා ලියන්නවත් එපා. අවල් වෙලාවේ මම සතිය නැති ඉන්නවයි කියලා නෑ එහෙම කරන්නේ. එහෙම කරන්න වෙලාව බුදුහාමුදුරුවෝ දීලා නෑ. ඒක සම්පූර්ණ අනාරක්ෂිතයි. ඒ නිසා මතක තියාගන්න කොච්චර කාර්ය බහුල වුණත් ධෛර්ය පිණිස මම මෙහෙම කියන්නම්. බුදුජානන්සේ සඳහන් කළ තියෙන අපි එකම චිත්තක්ෂණයක්වත් අසතියෙන් නෙවෙයි ගත කරන්න කියලා. හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. මේ අපි විහිං සතිය බිම දාලා පා ගන්න හදනවා. සතාධිපතිය සබ්බේ ධම්මා කියලා සර්වඥාන්සේ ඒක මූලික සූත්‍රය සඳහන් කරා. අපි කරන හැම වැඩකටම සතිය ප්‍රධාන වෙලා තියෙනවා. අපි ඒක සලකන්නේ නැති වෙච්චාම කියනවා සතිය නැති උනායි කියලා නෑ. සතිය නැති වෙන්නේ. ඒ සතිය වෙනකොට වෙන කෙනෙක් ගෙනල්ලා අපි හිතන රජ කරවන්න හදනවා. ඒ නිසා හොඳට අදිෂ්ඨාන කරගෙන කරන්න ඔය හැම වෙලාවෙම සතිය තියෙනවා මම සතිය සරණ යනවා. සතිය සමාදන් වෙනවා. සතියට සාදු කියනවා. බැරි වුණාට කමක් නැහැ. පුළු පුළුවන් වෙලාවට යාට රජ කරලා දෙනවා. උපරිම රජ වෙනව පරියන්කේදී වැඩියෙන්ම. ඒක සක්මනේ එදින වැඩෝදි ටිකක් අඩුයි. නමුත් වෙනදට වැඩියම කරනවා. ඊතර ගියහමත් මම මේක වැඩිපුර කරනවා කියලා පටන් ගත්තාම අන්න අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. ඉරියව්ව වෙනස් වුණාට ස්ත්‍රී පුරුෂ භාවය අපි කවුරු වුණත් කාලේ මොකක් වුණත් සත්‍ය වෙන්න එන්න වැඩි වෙන විදියක් යනවා. මොන විදියකක් කියන්න යන්න එපා. අසවල් වැඩේ මම සතියේ නැතු ඉන්නවා. ඒ වෙලාවේ මම මොකද කරන්න ඕනේ කියලා. ඒක තන්නේ කර කක්කා. ඒක හොදලා ගන්න දෙයක් නෑ අනික් වෙලාවේ. මේ කෙලෙස අඩු කරන්න දැන සුද්ධ කක්කා. කක්ක බෙට්ට කරනලා හොදලා මේ ඉස්සරහ හොඳයි නරක හොඳයි කියලා කියන්න පුළුවන්. මුල කෑල්ල හොඳයි, මැද කෑල්ල හොඳ නෑ, මැද කක්කක් කමනවා. අසතියෙන් ගත කරන හැම වෙලාවකම තමන තමන් සතුරෙක් දිශෝ දිසං යන්තං කෛරා වේරි වාපන වේරිනා මිච්ඡාපන හිතං චිත්තං පාපියෝ නම් තතෝ කරේ බුදුරජාණන් සඳහන් කරනවා වෛරක් වෛරක්කාරයෙකුට කරන්න ආසේ හොරෙක් හොරෙකුට සලකන්න ආසේ පිහිට වරදොල පිටවගත්ත හිත තමන තමන් දුක් දෙනවා උනාට කමක් නැහැ කරන්න දෙයක් නැහැ වෙනම වෙලාවක් තියන්න එපා මේක සතියේ නැතුව ඉන්නයි කියලා ඒ සම්පූර්ණ මේ සතිය පිළිබඳ මේ පිවිතුරු පරිශුද්ධ ධර්මයට කරන නිග්‍රහයක්. ඒ නිසා බලන්න මැරුණත් මං සතිය දිහාට ඇරලා වැටලා මැරෙනවා. වැරදුනාට කමක් නැහැ. හැබැයි වරදින්න සැලසුම් කරන්න එපා. ඒ කියන්නේ පැහැදිලිවම පීයක් අරගෙන පපුවට දාලා එන ගන්නවා වගේ වැඩක්. ඒක ආයෙ සුද්ධ කරලා ගන්න දෙයක් නැහැ නිසා බලන්න පුළුවන් තරම් සති චිත්තක්ෂණය එතන සති මාත්‍රාව කියලා කියන්නේ සති මාත්‍රාව වැඩි කරන්න. ඒක අරිඹෝකින් හරි වැඩි වෙනවා නම් දවසින් දවසේ ඒක තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඒකවරම අපිට 100ක් යන්න බෑ. නමුත් ටික ටික ටික ටික ගැම්ම කරනවනම් ඒක ඉක්මන් කරන්න යන්නත් එපා. ඒකට අනුග්‍රහ කරන්න යන එකයි තියෙන්නේ. එනිසා මේ ප්‍රශ්නේ මූලයේ වැරදි. මට උත්තර දෙන්න යන්න බෑ මේ ප්‍රශ්නවලට. ගරු ස්වාමින් වහන්සේ මේ භවයේදී සෝතාපන්න වූ අයෙකු තමා සෝතාපන්න වූ බව දැනගන්නවාද කරුණාවෙන් පහදා දෙන්න. ඒකට සාමාන්‍යයෙන් කියන්න තියෙන තුවාලයක් තියෙන කෙනෙක් තුවාලේ සනීප වෙච්ච බව දැනගන්නවද? වතුර තිබහක් තියෙන කෙනෙක් වතුර පිළිවුරුනාට පස්සේ මට වතුර තිබහ නිවුණා කියලා දැනගන්නවද? බඩගින්නක් තියෙන කෙනෙක් බත් ගණක් කාලා කාලා දැන් මට ඇති කියලා දැනගන්නවද? එච්චරයි. ඉතින් දැනගන්නා වගේ තමයි මේකත් සර්වඥයන් සඳහන් කර තියෙන්නේ කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති. මේක මනස විතරක් නෙවෙයි මුළු කයේ සෛලයක් සෛලයක් පාසා තීරුම් ගන්න පටන් අර ගන්නවා ආතතිය නෑ උදකලයි විවේකයි සැහැල්ලුයි එදී ඒක තේරෙන්නේ ඉතින් උඩින ගස්කල් වලට වත් උඩින දෙයියන්ටවත් නෙවෙයි Tamandව තමයි. නමුත් ඒක සෝතාවන්න කියන නමට ගැලපෙනවද කියන එක වෙනම දෙයක්. නමුත් හිටියටදී සැහැල්ලුව නම් තේරෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ශුන්්‍යතා සූත්‍රයේ දැක්වෙන ඝනහා කුලය යන්න නැවත සුළුවෙන් පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඝණය කියලා කියන්නේ අපි කියන රැල්ල තියෙන්නේ ඔය රැල්ලට රොක් වෙලා බජව් දාන්නේ. රැළ රැළ කියලා කියන්නේ. පාටි දානවා කියන එක එතන ඝණය කියලා. කියන්නේ කුලය කියලා කියන්නේ අපි අයිති කුල චාරිත්‍ර අපි අයිති අම්මට තාත්තට අපේ පවුලේ මේ පවුලට තියෙන බැඳිල්ල. ගණ්‍යා කෙරෙන් සහ කුලයා කෙරෙන් මේ සමාජශීලී වැඩ නැත්නම් සමාජයේට මේ පිරිසට එහෙම නැත්නම් මේ ධනසංගනිකාට බැඳීම ගණ්‍යා කෙරෙ බැඳීම කුලයා කෙරෙන් ඥාතිින්ට බැඳීම ඒ නිසා ගණ්‍යා කෙරෙන් කෙලෙහි කුරයා කෙරෙහි නොබැඳී විවේකයේ හොයන්නේ කියලා තියෙනවා තමන්ගේ අර්ථ සිද්ධිය කැමති කෙනාට ගණ්‍යා කියලා කිව්වනම් කුලයා කියලා කිව්වනම් ඒ දෙකට ගිය කෙනා කාන්තාරයක දුවන්න හදන මිනිහෙක් වගේ දාඩි දාලා නැහිනවා. කවදාකවත් මේ ලෝකේ නෑ ඝණයා සතුරු කරපු කෙනෙක් සහ කුලයා සතුරු කරපු කෙනෙක්. එතන ඝණයා සහ කුලයා කියලා කියන්නේ පුදුමාකාර වේලිච්ච දේවල් මේ කවදාකවත් සන්තෝෂ කරන්න බෑ. ඒ නිසා ඉල්ලුව දෙයක් කවුරු හරි තියෙනවා නම් ඒක කරලා දෙන්න. නැත්නම් සන්තෝෂ කරන්න පුළුවන් නෙවෙයි එකයි තියෙන කර ගන්න පුළුවන් නම් සංවේගය තියෙනවා නම් ඝණයා කරේ කුලයා කරේ නොබැඳී විවේකී හොයාගෙන තමන්ගේ ජාම බේරගන්න එකයි තියෙන්නේ. එනිසා අපේ විවස්ථාවේ ලොකු සාංචල්‍යය තියෙනවා භික්ෂුව විසින් ගණයා කෙරෙහි කුලයා කෙරෙහි නොබැදී විවේකයෙන් තමන්ගේ මහානදන් සපුර ගන්න ඕනේ. ඒක නිසා පිටිසතරට යන්න වුණොත් ඒක දඬුවමක් කියලා හිතා ගන්න. ඥාතින් ගැන කතා කරන්න වුණොත් කක්ක කියලා හිතා ගන්න. කක්කා කද්දාකවත් ඒක මොකද ඥාති ඉන්න පුළුවන් තමන් පල්ලෙහාට දෙන්න මිසක් ආ ඥාති කරුවා කද්දාකවත් මේක ඉහළට තල්ලු කරන්න. හැබැයි තමන්ට පුළුවන් ඥාතින් ගැන හිතලා පල්ලෙහාට වයින්. එහෙම කැමති නම් තමන්ගේ සියලු අභිවෘද්ධිය පැත්තක තියලා ඥාතින් ගැන කල්පනා කරනවා කියලා කියන්නේ බරු බැඳා වගේ එකක්. ඒ නිසා තමයි මට්ටමට ආවට පස්සේ නම් කෙලෙසෙන් නැතුව ඥාතින්ට උදව් කරන්න පුළුවන්. නමුත් එතෙන්ද ඉස්සලා කරන උදව්ව දෙගොල්ලම අමාරු වැඩන වැඩක්. ඉතින් මේක හොඳ නෑ ගිහින්ද කියන්නේ අහුවේ ඉන්න මම ඔයි කියන්නේ නැත්තම් මට කියන්න ඕන කමක් නෑ. මොකද ඕගොල්ලෝ ඕනම කරලා තියෙන්නේ දැන් ඊට කවදද ගෙදර යන්නේ මේ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බැඳී ඇලි ගලි වාසයට යන්නේ කවද්ද කියලා. මේකේ ඉන්නකොට නිකන් මේ කූඩලට ලුණු ගැහුවා වගේ කොට්ට උඩ තිබ්බා වගේ තමයි කූඩල්ලෙක් ගෙනලා අනේ කවද්ද ගෙදර ගිහලා රැයට කාලා බුදියන්නේ ඔච්චර තමයි කල්. මේ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බැඳිච්ච කෙනා වෙනසෙනවා. මේ ඔය බුරුමේ ඉන්න කොටත් ඒ පන්දිසාංශගේ ගෝල හාමුදුරු කෙනෙක් කියනවා මම දැකලා තමන්ගේ භාවනාවේ මහානක මේ ජීවණයක් හම්බුනොත් ණයිගේ පරිසංගන්නේ කියලා. විනාසයි. විනාසයි. මොකද කිසිම කෙනෙක් එන්නේ නිවන බලාගෙන නෙමෙයි ප්‍රත්‍ය හතර බලාගෙන. ඒ නිසා දුරින්ම දුරවන් කරන එකයි තියෙන්නේ. කියලාම කරන එකයි තියෙන්නේ. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ නෑ බෑ කියන දෙන්න තමයි නෑ දෑයෝ කියන්නේ. මොනම දෙයක් කිව්වත් නෑ කියනවා මොනම දෙයක් ඇහුවත් බෑ කියනවා. ඉන්නේ කටේ නෑ දෑයෝ කියලා කියනවා. ඊසොප්ගේ උපමා කතාවක් තියෙනවා මේ කිරිල්ලියක් ඇට කිරිල්ලියක් කුඹුරු කෙතක ගස් හතර පහක එකතු වෙලා කූඩුවක් බැඳලා පැටව දාලා දෙනවා. දැන් පැටව යන්න නැගිටලා එන වෙලාවේ කිරිලි කොයිලාත් ගෙදර නැතුළු කෑම හොයන්න යනවලු. එක දවසක් ඒ ගොවි ඇවිල්ලා කිව්වලු පුතාට කතා කරලා පුතේ මේ දැන් නම් කුඹර පැහිලා තියෙන්නේ උඹ නෑදෑයින්ට හිට එන්න කියපන් අපි කුඹර කපමු කියලා. පැටව බය වුණාලු දැන් අනේ අපි ඉන්න ගේ කඩනවා කියලා අම්මාට පස්සේ ගිහලු අම්මා හැමදාම රස්තිය අදු ගහන්න හදනවා මේ හෙට දැන් ගෝයන් කපන්න දෙනවා උඹද කොහොමද දන්නේ මේ ගොවි ඇවිල්ලා කියලා ගියා නෑදෑයත් එක ගෝයන් කපනවා කියලා කිටිලි ගානක් අතෝ ගෙදර ගියාලු අහුවෙන්ද දරුවෝ බයේ ඉන්නවලු වයන් කපයි කියලා. හ්ම් නෑ. දැන් දෙයක් විතර ගියාට පස්සේ ආයෙසරක් ගොවි ඇවිල්ලා කිව්වලු පුතත් එක්ක ඕම් බලපන්නේ ඇයෝ එනවා ඊට එක එක්කත් ආවේ නෑනේ. ඒක වෙන්නේ නෑ. පුතේ අපි මෙහෙම කරමු. අපි යාළුවන්ට කියලා දුමු. අත්තමකට ගන්න මේ දැන් කොහොමද? වෙයිලානේ කොහෙම කැපිලානේ පැහිලානේ කියලා. ඉතින් පැටවුන්ට heart attack, pressure, blood pressure නැගලා අම්මාට පස්සේ ගලු අම්මට කිව්වට ගණන් ගන්නෑ බලන්න දැන් අදත් ඇවිල්ලා කතා කරා මොනවද කිව්වේ ගොවියා? අන්ත පුතාට කතා කරලා කිව්වා විනය යාළුවට කිව්වද ගෝයන් කපමු කියලා. කිල්ලි ගානක් නැතුව ගියාලු. දවස් කීයක පස්සේ ගොවියා කිව්වලු නෑදෑ ගැන බලන් හිටියොත් කුඹුර ඉවරයි. යාළුව ගැන බලන් හිටියොත් ඉතර හෙට උදේ උඹයි මයි දෙන්න කපමු කිව්වලු. කිරිලි කිව්වලු ආ දැන් ඔන්න වෙලා. එදා කිරිලි පැටව ගණන් ගියලු කිරිල්ලියක්වත් ගණන් ගන්නෑ නෑදෑය උදව් කරනවා කියන්නේ. උද යාළුවෙක් උදව් වෙන්නේ නෑ. ඒවා සේරකෙන් වෙන්නේ කාලයට පහු වෙලා ඒ මිසක කන පින්නම් අහනවා. අනේ එන්නම් කිව්වට බැරි වුණානේ කකුල කැපුණානේ. මේ මේ බබාට බඩ යන්න පටන් ගත්තානේ. නෑද ඇත්ත ආශ්‍රය කරන ගත්තොත් ඔච්චරයි තියෙන්නේ. යාළුවගෙන් අහන්න ගියත් අන්තිම වෙලාවේ මේ තක්කුම කියලා බලනකොට රින් කරලා එන්න බැරි වෙන්න කරුණු කියනවා. එන්නේ නැත්තම් නිකන් හිටපන් පැත්තකට වෙලා. තමන් කරනවා නම් මොකක්වත් නැහැ. ඒසක් කරනවා නම් තමන් ඒ කාගෙන්වත් වෙනවා කවදාකවත් වෙන්නේ නැහැ. ඒක නිසා ධන්‍යා කෙරෙහි කුලයා කෙරෙහි බැඳිච්ච මනුස්සයා වෙනසෙනවා. මරණ මොහොත වෙනකොට විශාල පශ්චාත්තාවයක් එනවා. කෝ කවුද ඉන්නේ? එවනේ හුදෙකලා වෘදු කරපෙන්නාට මරණය කියන්නේ බොහෝම දන්න දෙයක්. විවේකී පුරුදු කරපෙන්නාට මරණය ලෙඩ වෙනවා තනියම ගානක් නැහැ. ඔය පුරුදු කළා නේද? ඒ නිසා සර්වඥයන් සඳහන් කළා තියෙනවා මේ විවේකී පුරුදු කරපු කෙනාට සතිය පුරුදු කරපු කෙනාට නිවන් දකින්න නිවන් දකින්නේ ලෙඩ වෙච්ච දවසට කියලා. එයාට අර කෝපිත පිට වාසියට හිටියා. කවුරුත් නැහැ. ඇඳ උඩටලා ඉන්නවා පුරුදු කරපු සතිය තියෙනවා. වැඩි කණ්ඩ පොණ්ඩ ඕනෙත් නැහැ. සතිය වඩනකොට දුකක් තේරෙනවා. බොහෝම ඉක්මනට ওই එනදා කරන ගනුදෙනු කරන්න වෙලාවක් නැහැ. කාරණා වැටෙනවා. නිසා ඥාතීන් කියලා කියන්නේ කවුද දන්නේ මේ ඇයෝ? නෑ දෑයෝ නෑදෑයෝ අවුරුදු 23කට වැඩි මම මෙහෙට ඇවිල්ලා මේ කැලේ පුදුමාකාර සාන්තියක් තියෙන මේ එකම ගහක්වත් මට නෑකම් කියන්නේ මේක ගලක් මේ දොලක් මේ කුරුල්ලෙක් මේ රිලෙවෙක් කිසිම කෙනෙක් නෑකම් කියන්නේ ඒක නිසා අපිට නෑකම් ගියාමක් නෑ ගණයා කෙරේ කුලයා කෙරේ නොබැදින ඕගොල්ලොත් දවස් තුනකින් හතරකින් ගියන පළච්චාවයි කියලා අපි උඩ පෙරලා ඉන්නවා. කිසිම නැහැ බැඳිලා කියනකොට අපිට ඇසුරට කිසි බාධාවක් නැහැ. ඕන වෙලාවක මල පිපුණා වගේ අපිට ඇසුරු කරන්න පුළුවන් බැඳීමක් නැහැ. ඒක ඒකට නෑ කියන්නේ. ඒකට කුලයා කෙරේ කියන්නේ නැත්නම් ගණයා කෙරේ කියන්නේ නැත්නම් අපි භාවනා කරන සබ්‍රක්‍මචාරින් වහන්සේලා. ඒක තුනා වැඩේ කරා ගියා. අර පැත්තට ගිය ගමන් සුද්ධ වෙනසීම කියලා කියනවා. ගරු ස්වාමින් වහන්ස සෝතාපන්න වූ අයෙකු නැවත උප්පත්ති ලබන්නේ ආත්ම හතක් පමණක් බව ධර්මයේ දැක්වේ. මෙවැනි කෙනෙකුට ඒ ආත්ම හත තුල නැවත මනුෂ්‍ය ආත්මයක උප්පත්තිය ලැබිය හැකිද? කරුණාවෙන් පහදා දෙන්න. මේක පිළිබඳව ඇත්තටම පළවෙනි වතාවට ලංකා ඉතිහාසය කතා කරේ ඔය කන්නේ මහ සුමංගල ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේට දාලා තියෙන වචන තමයි ජාතසෝතාපන්න කියලා. ස්වාමීනාති කියලා තිබුණා මම ජාතසෝතපන්නේ මට එනමුත් ප්‍රකාශ කරගන්න බයයි හිටියා. නමුත් මට ඒ වගේම තව කෙනෙක් හම්බුනාට පස්සේ මම ලියනවා උපතින්ම සෝවන් වෙලයි කියලා. ඉතින් එහෙම ත්‍රිපිටකේ සඳහනක් නැහැ. ලංකාවේදී ඔය කන්නිමාර සමග්‍ර සාන්තේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා තිබුණා. ඒ සඳ උපත්තිම සෝතපන්නයි. ඉතින් වෙන්න නම් මූල ධර්මානුකූල වෙන්න පුළුවන්. නමුත් ඊට ඉතිසල්ලා සම්මත ත්‍රිපිටකයේ සඳහන් වෙච්ච අවස්ථාවක් නැහැ. ගරු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි මෙම භාවනා වැඩසටහන් මාලාවට පැමිණ මේ දක්වා මගේ උපරිම උත්සාහයෙන් දුන් උපදෙස් පරිදි භාවනාව කරගෙන යමි. එකවරම භාවනාව මගින් මා සිතන පතන ආකාරයට ඒ කෙටි කාලයක් තුල දියුණු වෙනවා යයි නොසිතමි. උපරිම කැපවීම අවශ්‍යයි. උප වෙනුවෙන් වෙහෙසවන බාහිර පක්ෂයන්ගේ උපරිම අපකැප වීමද අප අගය කළ යුතුය. අපට දන් පිරිනමන අහිංසක අම්මලා හා තාත්තලා ගැන මනසින් අනුකම්පාවක් උපදී. අප උපරිම වශයෙන් මෙම භාවනාවන් ඉටු නොකළොත් අපට අග්නි කන්දෝපම සූත්‍රයේහි දැක්වෙන විපාක විඳීමට සිදුවේද? දේරුවන් සරණ පතමි. අවශ්‍ය නම් ඒ වගේ දේවල් හිත කරදර ගන්න පුළුවන්. නමුත් ඒ හිත කරදර ගත්තයින් කවදා ධෛර්යය වැඩෙන්නේ නැහැ, ශක්තිය වැඩෙන්නේ නැහැ. ඒක නිසා කරන්න තියෙන්නේ මට කරන්න පුළුවන් ටික මම කරනවා. මම පුළුවන් තරම් හැම වෙලාවෙම සතියෙන් ගත කරනවා. කරන කරන ඉරියව්වක ඉන්න දෙයකට සතියෙන් ගත කරනකොට ඒ බත්තටයක් අටයක් පූජා කරපු හැම කෙනාටම ඒ අදාළ පින සිද්ධ වෙනවා. මේ ගොඩනැගිලි හදපු කට්ටියට දැනුන දැනුතව කරු ඔක්කොටම සේවය සිද්ධ වෙනවා. ඒ නිසා අනේ මම මේකේ වෙනවත් දන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න පටන් ගත්තත්, වැඳෑරෙන්න පටන් ගත්තොත්, චරිචුරු ගන්න පටන් ගත්තොත් එන ඌනියමක් එන්නේ. ඒක නෙමෙයි යෝගාවචර ජීවිතය කියන්නේ. කරන්න පුළුවන් හරිය කරපන්. බැරි නම් අඩුවන්නේ කර්තෘතු ගන්න නැතුව හිටපන්. මොකද්ද චරිචුරු ගාමෙන් ඇති වැඩේ? පුස්කනවා වගේ. සතුටෙන් ගත කරන අපේ ජීවිතය අපේ සංසාරේ කවදාකවත් අපි මේ වගේ ඉදිරියට ගත කරලා නැහැ නේ. ඉතින් අපි දන්න කෙනෙක්ගේ මේ උදව් හම්බ වෙන්නේ නැහැ. කප්පට නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපි උදව් කරපු කෙනෙක්ගෙන් නම් මෙවැනි පිරිසුදු දෙයකට කවදාකවත් උදව්වක් ලැබෙන්නේ නැහැ. උදව්වක් වෙන්නේ නන්නාඳුන කෙනෙකුට නන්නාඳුන වෙලාවක නන්නාඳුන ප්‍රමාණයකින්. ඕක පිටවෙන්න මනින්න යන්න එපා. මනින්න මොකේටද අපේක්ෂා මනින්නේ? තමන්න තේරෙනවා දවසින් දවස තමයි සීලය රැකෙනවා. එන්නේ එන්නේ එන්නට පුළුවන් තරම් මහන්සි වෙලා සතිය ටික ටික වැඩෙනවා. තමන්ගේ මානසික ආතතිය ටික ටික අඩු වෙනවයි කියලා ඔච්චරයි. එහෙම නැත්නම් ඔය එක එක දේවල් ඕකට කියන සදාචාරවාදය කියලා. සදාචාරවාදියා මේ මෙච්චර පැණිදහ දෙයින් ඇඹුලක් හදාගන්න. ඇඹුලක් හදාගෙන වට ඇද කරන අට කරගෙන ඉතින් චල්චුරු ගගා ඉන්නවා. බේරන්න බැරි ලෙඩක් ඕක. සුව කරන්න බැරි ලෙඩක්. නුගුණේ. සුද්ධ කරලා පැත්තකට දාන්න අපි විතර බුදු පෙරහැරේ මේ මේ සාටනේ පෙරමුණේ ඉන්න සොල්දාදුවෝ ටිකක් මෙන්න ලෝකෙම නැහැ. ඒ කියන්නේ කිසිම බය වෙන්න එපා. කිසිසේත්ම බය වෙන්න එපා. අපි යුද ප්‍රකාශ කළා ආයුධ සන්නද්ධ වෙලා පෙරමුණට ගිහිල්ලා ඉන්නේ මායත් එක්කයි කෙලස් එක්කයි චරිචුරු ගන්න එපා. අපි වහසි බස් දඩන්න ඕනේ. එනු එම්බල ජඩේ එනු සටනට ගානු කඩුව මා මේ මරණින් මියර වාදන්නේ කියලා වැටුණාට කමන්නේ අඬහැර පාගෙන අනේකයි තියෙන්නේ. එයා බොජ්ජංග සූත්‍ර වල බුදුහාමුදුරු කියලා තියෙන ඔන්න ඔය ටික තමයි. ඉතින් යාම මේ කන්දපරිත් වගේ කිසි තැනක පසු වහන්න බෑ. යුද්ධෙදී පෙරමුණේදී පසු බෑවොත් ඉවරයි. එතකොට මොරල් එක බහිනවා. මුළු මුළු හමුදායම වැටෙනවා. ඒ නිසා තියෙන්නේ යුද බිමේ මරණය හොඳයි. තන ගගා ගෙදර ගිහිල්ලා ජීවත් වෙනවට වැඩිය කියලා. ඒ නිසා මේ අපි සන්නාය බැනගෙන යුදට විතරයි පිටිසක්. චරිචුරු එපා. මට නම් පෙන්වන්න බෑ. මම කියන්නේ ඒ වගේ වෙනකොට නැද්දකින් නොපතන් නොදෝමකින් කියලා කියනවා. ඕනේ බලන්න. ඊට වැඩිය හොඳයි හායන් කියන බල්ලෙක් බල්ලෙක් හොඳයි. තියාගන්න එපා. ඔය ජාති පලාතර එන්න දෙන්න එපා. ඌට තමයි කෙලස් කියන්නේ. මෙච්චර ලස්සන භූමියේ තනකොළ වැවෙනවා. එහෙනම් අපි භෝගෙට උදව් කරමු. අපි බලමු වෙනදට වැඩිය අපි පුළුවන් තරම් ඒ කටියට පින් සිද්ධ වෙන තමන්ට සතිය වැඩෙන්න මානසික අසහනේ අඩු කරන තැනට යන එකයි අපි මේ කරන සතනේ ප්‍රයත්නය. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මගේ දෙවැනි වැඩසටහන මෙතෙක් දවස් මම සක්මන් භාවනාවේ යෙදුනේ ඇස් වසාගෙනයි. ඊයේ ස්වාමින් වහන්සේ කියා දුන් පරිදි අවත 7ට පමණ සක්මන් මළුවේ සක්මන් කරන විට මට හදිසියෙම පිරිසිදු වතුර විශාල ප්‍රමාණයක් සක්මන් මළුව පුරා යනවා වගේ දැනුනි. අපේ පාසටහන්ද හොඳින් වතුර ගලා යන විට යෙදුනි. මම වැස්සක් වහිනවාද කියා ඇස් හොඳින් විවෘත කර බලන විට කිසිම දෙයක් නොපෙනුනි. මේ ජලය දැක්වේ මේ ජලය දැක්කේ මම පළමු වතාවේය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී වේවායි පතන්නෙමි. ජලයේ දැකීමක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ සක්මන් කරනකොට පරියංගත් එක වෙනස තියෙන්නේ පරියංගයේදී අපි සියලු සංඥා වහලා ආනාපානට හිත දාන රූප ශබ්ද ගන්ධ රස ඉතින් ඉතින් ප්‍රශ්නේ නැහැ ස්පර්ශ ශරීරය හොල්ලන්නේ නැතුව සක්මන් කරන රූප වලට උඩ ඇරලා රූප වලට ඉඩ ඇරලා ශබ්ද වලට ඉඩ ඇරලා කය ක්‍රියා කරන ගමන් සතිය පවත්වනවා ඉතින් අපි අද්දක අරින්නේ පුළුවන් නම් සතියට කියනවා අද්දකින් ඇරලා රූප බලන්නේ අපි මෙන් බලාගෙන තමයි යන්නේ. ඒක දකිද්දි සතිය පවත් ගන්න. ඒ නිසා පරියන්කේදී වගේ නෙමෙයි සක්මනේදී අද්දක අරගෙනම කරන්න කියලා තමයි කියන්නේ. නමුත් අයියේ මතක් කරේ කරගෙන යන්න ඕනේ නම් බලන්න අද්දක වහගෙන කරන්න කමන්නේ පරිේශන මට්ටමේ. ඒක තමයි පුළුවන් නම් පස්සෙන් පස්සට කරන්න ඒත් ප්‍රශ්නයක් නෑ. පුළුවන් නම් තාප් එක කරන්න ඒත් ප්‍රශ්නයක්. පුළුවන් නම් රැක කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් සාමාන්‍ය උපදේශය ඇතිර දෙනකොට කියන්නේ සක්මන හැම වෙලාවෙම ඇත්ත එක අරගෙන කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෝවාන් වීම සඳහා ගිහියෙකු විසින් පිළිපැදිය යුතු ක්‍රියාපිළිවෙත කෙටියෙන් පහදා දෙන්න ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා. ගිහිය කියන එක පොඩ්ඩක් මට කියලා දෙන්න. මොකಾದ ඔය සතා? මෙච්චර මොකද්ද මේ ගීකම බදාගෙන කරන්නේ? මනුස්සකම පතපතක තියාගන්නේ මනුස්සකම යනකොට ගීකම යනවා. බුදුහාමර මේ තියෙන තුන ඔක්කොම මනුස්සයන්ට පොදුයි. ආයි ගීයන්නේ කියලා වෙනම නිල් පාට පැකට් එක දාලා, පැවිද්දන්න කහ පාට පැකට් එක දාලා නැහැ. මේ කියලා දෙන්නේ ඒක තමයි. මේ ගීකමක් රකින්න හදනවා කරුණාකරලා තුච්ච ගතිය පැත්තක දාලා මනුස්සකම රකින්න. ඉත්‍ත්‍යාවක් උනත්, පුරුෂයෙක් උනත්, පැවිද්දෙක් උනත්, උපවිද්දෙක් උනත්, බෞද්ධ උනත්, බෞද්ධ උනත් මිනිස්සු. බුදුහාමර කතා කරේ මිනිස්සු ඉන්නේ. ඒ නිසා මේ ගිහින් වෙනම පැවිද්දන්න මොකක්වත් ඕනේ ලදලද චිත්තක්ෂණේ සතිමත් වෙන්න. ශක්ති ප්‍රමාණය එච්චරම තමයි ආරම්භයේදී ඒක ඇති. එතකොට සතිය ඊටු ටික ක්‍රමානුකූලව කරලා දෙයි කියලා සාතිකයක් දෙන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්න එපමණයි. අය තුන් දිනක්ම සෝවාන් වෙන්න හදලා තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. එක එක දවස්වලට එක එක ඊයේ තිබුණේ මොකක් සක් සක් වලට බරව. ඉතින් මේ අපි විනාඩි 35ක විතර කාලයක් කරන් තියෙනවා පැයෙන් ලිඛිත ප්‍රශ්න සඳහා. ඉතින් කාට හරි තියෙනවා නම් ඊට අමතරව මේ අවස්ථානුකූලව සභාවට ඉදිරිපත් කරන්න තියෙන ප්‍රශ්න කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මතක් කරනවා. අවසරයි ගරුතර ස්වාමීන් වහන්සේ කිසිම දවසක භාවනාවකට තැන්පත් නොවුණු පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ ඒ අය වෙනුවෙන් මම මේ කතා කරන්නේ. භාවනාවක් ආරම්භයේදී අපි පිළිපැදිය යුතු කරුණු මොනවද කියලා මම දැනගන්න කැමතියි ඒ අය වෙනුවෙන්. භාවනාවක් ආරම්භ කිරීමෙන්. ඇත්තටම ප්‍රධාන වශයෙන් ඕන කරන දේ කුසල ඡන්දය. යාට කැමැත්තක් ඇති වෙන්න ඕනේ. ඒක බුදුහාමුදුරන්ට කරන්න. ජනසේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට කුසල ඡන්දේ පහළ වෙලා නැතුව බුදුහාඳුරෝ කියලා උපදෙස් දුන්නත් වැඩක් නැහැ. ඒ නිසා නිවනටත් වැඩිය වටින්නේ තමන් මේකට කැමැති වෙච්ච ගතිය. අපි කියන කුසල ඡන්දේ කියලා සද්ධාහට වැඩි ටිකක් වැඩි අකුසල ඡන්දේ කියන්නේ මේ කුසල ඡන්දේට සම කරන්න මොකක්වත් දෙයක් නැහැ ඡන්ද මූලකා සබ්බේ ධම්මා. බුදුන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකයේ ඇති තාක් හොඳ නරක ධර්ම සියල්ලම ඡන්දේ මුල් කරගෙනයි තියෙන්නේ. ඒ නිසා මේ භාවනාවට ඒක නයි කැමැත්ත නැතුව දෙන්න හදනවා කියලා කියන්නේ භයානක අපරාධයක්. ඒක තමයි ධර්මයට කරන ලොකුම අගෞරවය. ඒ නිසා ඒ වුණාට ධර්මයට කැමැති කෙනෙක් දැක්කට පස්සේ කොන්දේසි විරහිත උදව් කරන්නත් ඕනේ. මොකද එයාට ඇතුලේ කැමැත්ත නිවෙනට වැඩිය ලොකු දෙයක්. ඒකෙන් තමයි මේ අපි ඔක්කොටම අයිතිවාසිකම් ලබන්නේ. ඉතින් සන්තෝෂ වෙන්න තියෙන්නේ මේ වගේ පිරිසක් ගත්තොත් අපි දෙන්නෙක් එකතු වෙලා එකතු වෙලා නෙමෙයි අපේ ඡන්දය අරගෙන තියෙන්නේ. Taman tamange තන්නේ අප්‍රත්‍යහත අසහාය ඡන්දකී. අම්මා තාත්තා කියලාත් නෙමෙයි අපි. එක එකනේ කල්පනා කරමින් අපි මෙතෙන් ආවේ අම්මා තාත්තා කිව්වලද? අපිට උගන්න හොඳම ගුරුවරයා කිව්වද? නෑ නේ. අනිත් එක ඒගොල්ලන්ගේ පැත්තෙන් බලනකොට අපි කඩප්පුලියෝ. වැරදි වැඩ කරන මිනිස්සු. අපි මේ මේ ඔක්කොම වැඩ තියෙදි භාවනා කරනවා කියලා අපේ බයිනෝ. ඒ නිසා මේ මේ උපයාගත්ත දේ මෙතෙන් එන්න ගත්ත දේ පිළිබඳව උපරිම සතුටු වෙනවා නිවන නහයට තියෙන. ඒක අඳුරන්නේ නැති මිනිහා අනේ මට අරඥානේ නෑ මේ ධ්‍යානේ නෑ අරාභිඥාව නෑ කියලා අඬනවායි කියලා කියන්නේ ඇතෙක් හම්බ වෙලා හෙන්දුව නෑ කියලා අඬනවා වගේ. ඇතෙක් හම්බ වෙලා හෙන්දුව හම්බුනේ නෑ කියලා අඬනවා වගේ තුච්චයි. මේ අපි කරගෙන තියෙන මේ ඇවිල්ලා තියෙන පියවර දෙක තුන මහා මෙලකට වැඩි වෙයි. අපිට ඒක මතක නැතුනොත් විතරයි අපිට කාල කන්න කියලා හිතෙන්නේ. අපිට අර කහඹුන්නේ නැහැ මේක හඹුන්නේ නැහැ කියලා හිතන්නේ. අපි ධක්විති දෙපටවුවා. මට හොඳට මතකයි මම ආශා කරපු කිසිම කෙනෙක් භාවනා කරනකොටත් පැවිදි වෙනකොටත් කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් අද දකින්නකොට වෙවුලනවා. මොකද අපි තාම පුදුමාකාර දැවැන්ත විදිහට ඉගෙන ගනිමින් ඉන්නේ. ඒ නිසා මේ කුසල ඡන්දේ නැති කෙනෙකුට වෙනුවෙන් ප්‍රශ්න අහන්න යන්න එපා. ඒක අමනයි. මේ ආවට පස්සේ එක දවසක් ඒ කවුද ජපන් කණ්ඩායම භාවනාවට ආව ගොඩාක්. එලා කතාවට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙට භාවනා කරන බාරගන්නේ අඩුම වයස කොච්චරද කියලා. මොකෝ උගේ කැමැත්ත පහළ වෙලා එන කෝකත් බාර ගන්න. වයසේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අම්මා තාත්තා ගෙනල්ලා බාර දෙන කවදාවත් මම බාර ගන්නෑ. ඒක දරුණු අපරාධයක්. ඒක අර තේරෙන්නේ නැහැ. අම්මා තාත්තෙන් දැදි කුණු හරපෙන් බනින්න විදියකුත් නැහැ නැත්තම් කුණු හරපෙන් බනින්න. <laughs> ඒ වගේ මේ මේ හරක් දක්වන්න වගේ අරගෙන ඉල මේ නිවන් දක්වන්න බෑනේ. එයාට කැමැත්ත ආවනම් කොයි මිනිහට හරි, කොයි දරුවට හරි, කොයි වයසේදී හරි වඳින්නේ ඉතින්. මම ගියේ මගේ අවුරුදු 26 දී මට නිකමට හරි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි දැක්කොත් අවුරුදු 26ක අඩුව භාවනා කරනවා මට පුදුම මුදිතාවක් එනවා යකෝ මීයක බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලා වෙන්නේ නැති මොකද මන් දන්නවා 26 කියන්නේ පුදුම කාම ජීවිතයක්. තන්නේ කර කාම ලෝකයක්. ඉතින් 25 එකේ භාවනා කරනවා කිව්වා. 23 එකක් එක්ක භාවනා කරනවා කිව්වා. මන් දන්නේ දැවැන්ත යුද්ධකින් ඔය කරන්නේ අමල දාත්තලා කැමති නෑ. ඌරවරු කැමති නෑ. අපි අවෝදාන යොමු කරන්න ඕනේ ගෞරවයට ගන්න ඕනේ, තෙද ගන්න ඕනේ අන්න ඒ කෙනෙක්ගේ මිස මේ නොකරන අමනයන් ගැන නෙවෙයි. බැන්නට තමයි වෙන්නේ. මොකද ඒගොල්ලන් මනාපයක් ඇති කරන්නේ නැත්නම් අශ්වය වතුරේ ගාර ගෙනිච්චට බොන්න නැත්තම් අශ්වයාට මොනව කරන්න අශ්වයට භාෂාවෙන් කියේ බීපන් යකෝ ඉස්සරහට වතුර නැහැ කියලා ඌ ඔළුව තියාවලා. අත්‍යවශ්‍ය දේ තමයි වතුර සම්බන්ධ පිපාසය. ධර්මයේ සම්බන්ධයෙන් කුසල ඡන්දය ආපු මිනිසයා කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ. ඕන විදිහට අඹන්න පුළුවන්. ඕන කලයක් නම් කලයක් මුත්‍යක් අඹන්න පුළුවන්. කුසල ඡන්දේ නැති මිනිහා දිරච්ච දරකඩක් වගේ. Tamanට කියවම දෙකට කැයි. ඒගොල්ලත් එක ඇසුරු කරන්න යන්න හොඳ නැහැ. ඒගොල්ලන් කියන්නේ ඕගොල්ලෝ යමකට කැමති නිසා මේක නොකර ඉන්නේ. බබාගේ මන අපේනේ. බබා ඒ මන අපේ කරගන්න අපි අපේ වැඩක් කරගන්නවා. ගොඩ දෙනෙක් මේ මේ භාවනා නොකරන පැත්ත ගැන කල්පනා කරන්න ගිහිල්ලා අපරාධ පෙට්‍රල් පුච්චනවා. ඒ ඒක ඒ කියන්නේ ධර්මයේ ගැඹුර දන්නේ නැති කම. ධර්මයේ ගැඹුරු දන්නේ නැතිකම ਸਰවචනanse ගව් ගණන් ගියා. හැබැයි හොඳටම දන්න මේ මනසට අවශ්‍යතාවය තියෙනවා කියලා. ඒ නිසා මිෂනරි සර්විස් කියන එක දානවා. මිෂනරි සර්විස් කියලා කියන්නේ අවශ්‍යතාවයක් නැති කෙනෙකුට අවශ්‍යතාවයක් ඇති කරලා දේවවාදී කරනවා. මානව ඉතිහාසයේ දරුණුම අපරාධය. අපිට කිසිම මිෂනරිකමක් ඕනේ අපිට තියෙන්නේ අපිට මොකද්දෝ පෙරපිනකට පෙර නොදැක්ක පිටක් පෑදුනා. නමුත් හිතන්න එපා මේක මේ පෙර එවැනි පාරමිතා කුසල් නැති අයට ඔක්කොටම පොදුවේ සමාජවාදී ක්‍රමයට බෙදලා දෙන්න. වෙන්නේ නැහැ. එහෙමනම් බුදුහාමර පහළ හතර දිශාට බණ කියනකොට චියු දිශා නිවන් දකින්න තිබුණානේ. නෑ. ඒ නිසා අපි ආඩම්බර වෙන්න නෙමෙයි මම මේ කියන්නේ. නමුත් හම්බෙච්ච වෙලාව ක්ෂණ සම්පත්තිය ගල්ලුට වපුරන්න යන්නේ නැතුව වගේ මේක පාවිච්චි කරන්න. එතකොට අපි දකලා සන්තෝෂෙන් ඉන්නකොට මිනිස්සු අපි ඉන්නේ සන්තෝෂෙන්. ඔය අඬාගෙන දඩුතු ගන්න ඕනේ. දින දෙකක් කාලා කවුරු හරි තම්බල දෙන බතක් කාලා කවුරු ඉලදී පැදුරක බුදියාගෙන අපි සතුටින් ඉන්නවා කියන්නේ අන්න එන මිනිහා. එතකොට මේ සිංහල බුද්ධ ආගමයි ඔක්කොම නිවන් දක්කණ්ඩායි බෞද්ධ රාජ්‍ය හදන්නයි ගියොත් අර කුලයා කෙරේ ගණයා කෙරේ බැඳිලා වෙනදෙන කෙනෙක් වඩපත් වෙනවා. ඒ නිසා ඔය ප්‍රශ්නේ ඕම් ප්‍රශ්නත් නැහැ ලෝකේ ඕම් ප්‍රශ්නට උත්තරත් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ පංච ඉන්ද්‍රිය සහ පංච බල අතර වෙනස මොකක්ද? පංච ඉන්ද්‍රිය කියන එක දෙපොලක සඳහන් වෙනවා. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය වලටත් ඉන්ද්‍රිය වශයෙන් සඳහන් වෙනවා. ඒ වගේම සද්ධා ඉන්ද්‍රිය සති සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වලට ඉන්ද්‍රිය සඳහන් වෙනවා. ඒ නිසා මේ කතාව යන්නේ ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා සම්බන්ධවයි. ඉතින් ඒ වගේ එක චෛතසිකයක් ගත්තොත් විරිය චෛතසිකය සති චෛතසිකය සති බෝධිපාක්ෂික ධර්ම වල එක එක මට්ටම් වල සඳහන් වෙනවා. සතිපට්ඨානෙදී එක සතියක් සඳහන් කරනවා. ඊට පස්සේ අපිට මේ සතිය නැවත හම් වෙනවා සති ඉන්ද්‍රයක් විදියට, සති බලයක් විදියට, සති බොජ්ජංගේ විදියට, සති මාර්ගංග විදියට. එතකොට අටක් අට පොලක සතිය අපිට හම් වෙනවා. වීර්යය ගත්තොත් සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය, චිත්ත ඉද්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ජංග සත්‍යපට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඒ සති විරිය වගේ දේවල් ඉන්ද්‍රිය වශයෙන් පෙනී හිටිනවා බල වශයෙන් පෙනී හිටිනවා. ඉතින් ඉන්ද්‍රිය බලවත් වීමක් තමයි ඉන්ද්‍රිය වශයෙන් ඉන්ද්‍රිය කියලා කියන්නේ තමන්ගේ කෘත්‍ය වෙන කෙනෙක්ගේ සහයෝගයක් නැතුව නායකත්වයට දීලා ඇද්දගෙන යන්න පුළුවන් ශක්තිය. මේ කට්ටිය බෑ කියලා කියද්දිත් නෑ නෑ මේක කොහොම හරි කරෙන්න ඕන කියලා නැගිටවාගෙන අවශ්‍යකන කම්මැලි එකනත් කරේ තියාගෙන හරි යනවා. ඒ වැඩේට යන්න පුළුවන් ඉන්ද්‍ර කියලා කියන්නේ සූර්යයට නමක් නායකත්වයට. ඉතින් සතියේ ඉන්ද්‍රියක් වුණොත් එහෙම හිත කම්මැලි වුණත් ශ්‍රද්ධාව නැති වුණත්, සමාධිය නැති වුණත්, ප්‍රඥා නැති වුණත් එයා කොහොම හරි යන්නේ කට්ටිය ඇදගෙන යනවා. අන්නේ ඉන්ද්‍රිය තව බල කැවීමක් තමයි බල එහෙම නැත්නම් බලවත් වීමක් තමයි සත්‍ය බලය බවටපත් වෙන්නේ. සත්‍ය මේ බල කතා කියලා බල කරෝල වගේ නෙමෙයි බල කතා මේ මොකේද මේ පටිසම්භිදා මාර්ගේ වෙනම පරිච්ඡේදයක් තියෙනවා. ඒකෙදී හැම ධර්මයක්ම මෙතන අපි ඉන්දිය ධර්ම පංච කියලා ගත්තට ගොඩාක් ධර්ම තියෙනවා. ඒ ධර්ම වල ඉන්දිය ධර්ම ඉඳලා බලදක්කෝ බල ධර්ම වලටපත් වීමේ સંદર્ભය ඒ ජවනිකාව සාරිපුත්‍ර සෝහන්සි සඳහන් කරනවා. ඌවට සම්බන්ධ කරලා අස්සද්දේන කම්පතිටි සද්ධා බල. තමන් තුළ සද්ධාව නැති උනායි කියලා පශ්චාත්තාව නොවෙන්න තරම් හිත හැදිලා නැතිනවනම් ඒකට කියන්නේ සද්ධා බලය කියලා. කුසීතේන කම්පතිටි විරිය බලං කුසීතවටපත් වෙනවා. නින්දට වැටලා වීර්යය නැහැ. නමුත් ඒකට කම්ප වෙන්නේ නැහැ. මේ දන්නව නින්දට එනවා. ආයෙ නින්ද නැති වෙනවා. ආයෙ මට සතිය මේ වීර්යය හැදෙනවා කිය වීර්ය ප්‍රතිපක්ෂ ධර්මයට සැලෙන්නේ නැතිකම. පමාදීන කම්පතිටි සති බලං හිත පමාදයට වැටිලා සිහිය නැහැ. නමුත් ඒක ගැන සැලෙන්නේ නැහැ. ආයෙ සතිය පිහිටපු ගමන් වෙච්ච එක ගැන කනගාටු වෙන්නේ කරපොටි කරගෙන යනවා. ඊගාට වික්කිත්තේන කම්පතිති සමාධි බලං හිත වික්ෂිප්ත වෙලා. වක්කිට පොළේ වගේ තරි ගිහිලා ගිහිල්ලා මොනම තැනකවත් හිතින්නේ නැහැ. නමුත් දන්නේ මේ වෙලාවේ එහෙම තමයි. උගන කනකාටු වෙන්න එපා. ආය සතිය ආය සමාධි ආප්ප මම වෙච්ච කෙන පශ්චාත්තාප වෙන ඉදිරියට යනවා. ඒකට කියන සමාධි බලය ඊගාට අවිජ්ජායන කම්පතිති පඤ්ඤා බලං හිත අවිද්‍යාවට වැටලා, මෝහයට වැටලා, නොදැනීමට වැඩි නම් දන්නවා ඒකේ තියෙන වෙලාවේ හැටියට ඇති. ආයේ ප්‍රඥාව එන්න පුළුවන්. ආ ප්‍රඥාව ආවට පස්සේ අයියෝ මගේ හිත අවිද්‍යාවට නැගලා තැලෙන්නේ. තැලෙන්නේ. සැලෙන්නේ නැහැ, තැවෙන්නේ නැහැ. ඒක අපි කියනවා ප්‍රඥා බලය කියලා. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ main thing is not to worry. මොන જાති උනත් ඒක න පශ්චාත්තාප වෙන මනුස්සයා කෙලෙසකට අතවනවා. වෙච්ච දේ ගැන ඉවරයි දැන් තියෙන එක ආවා මෙතනින්ල මට කරන්න තියෙන ටික කරනවා කිව්වනම් ඒ මනුස්සයා බලවත් ඒ මනුස්සයාට කිසිම මේ ලෝකේ අභියෝගයක් නැහැ. ඕන කෙනෙක් වෙන්නේ වැරදුනට පස්සේ අඬහව ගන්න එක තමයි. ඒකට ඕන තරම් ඉන්නවා ගණයා <coughs> ඉන්නවා කුලයා ඉන්නවා ඥාතීන් ඉන්නවා යාළුවෝ ඉන්නවා. උණ්ඩ තමයි ඔය නෑදෑයෝ කියන්නේ. ඔය වැටුනට පස්සේ වැටිච්ච එක ඉතිවිච්චා ඊගාට මොකද කරන්න තියෙන්නේ? ඉදිරියට යනවනේ මොනවා බාධාකත් ලෝකේ. මාරයත් හෙල්ලුම් කරනවා. යක්ෂුත් හෙල්ලුම් කරනවා. හතුරත් හෙල්ලුම් කරනවා. ආයුධ වුණත් වෙවුලනවා. ඊකට අවස්ථාවනේ වෙච්ච එක නිවරයි. මොකද දැන් කරන්න තියෙන්නේ? ඉතින් මේකේ මම දකින ගානක ප්‍රේමකමක් නැහැ. මම මේකේ දකින්නේ බෞද්ධ බෞද්ධ වෙනස. මම මේකේ දකින්නේ පැවිදි පැවිදි වෙනස. සමහරු සාජාසෙම තියෙනවා. වෙච්ච කෙන කනගාටු වෙන්නේ නැහැ. එහෙම කට්ටියටයි මම පිරිමි කියලා කියන්නේ. උගව දෙන්නේ මට බයිනවා ගෑනුන්ට බයිනවා කියලා. මං කියන්නේ මේ උනාට පස්සේ චරිචුරු ගන්න එක ලිංගේ පුරුෂය උනාට ගෑනු නැකත. වැඩක් නැහැ. වෙච්ච දේ ගැන චරිචුරු ගන්න වැඩක් නැහැ. ඌත් එක ගතට දාන කන්දක්වත් නැගින්න බෑ. ඊට මෙට වැඩි හොඳ වුණා. ඒක ඉවරයි. දැන් තියෙන මොකද්ද කරන්නේ? කරපන්. ඉතින් ඒක පෞරුෂත්වය කියලා කියන්නේ. පරුෂ කියලා කියන්නේ කියන්නේ අනම්මන වැනවිලි මොකුත් නැහැ. 100 ආපු වෙලාවෙන්ද ගියා. බුදුහාමුදුරුවෝ කතා කරන්නේ අන්නේ කට්ටිය විතර විරියවත්තසයම් ධම්මෝ න කුසී වීන කුසීත වීර්යස්ස. කුසීතස්ස. කුසීතත් එක බුදුහාමුදුරන්ට ගනුදුන්නේ නැහැ. විරියවත්තස්ස. පඤ්ඤාවන්තස්ස. අස ගන්න මිනිහට චතුර් ගන්න මිනිහට බුදුන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා බල ශක්ති ශක්ති නෙවෙයි ඉන්ද්‍රිය බල බවට පත් වුණාට පස්සේ පේනවා අපි සංසාරෙ මෙතෙක් කල් අපිට වෙලා තියෙන වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙද්දලා කියනවා බුද්ධ පුත්‍රෙක් වෙච්ච දවසේ බුද්ධ තුරිතුරු කෙනෙක් වුණාට පස්සේ වෙච්ච දේවල් ගැන පශ්චාත්තාපයක් නෑ මොකක්ද ඊගාට කරන්න තියෙන්නේ පිපිච්ච මලක් වගේ විකසිත වෙන ඉරිය වගේ වැඩි කරගෙන යන්න පුළුවන් ඒ වශයෙන් මූණම පෙම්පාටක් වෙනවා මූණම සිරියාවක් නැත්නම් හෙන ගහච්ච දෝ පිටිනියක් බීලා විහි කරපුවොත් ඇපිලි කොම්බයක් ආවා. ගන්න දෙයක් නැහැ. මම බලන්න ඔය මිනිසුන්ගේ මූණ දිහා කීයෙන් කී දෙනාද සතුටින් ජීවත් වෙන්නේ කියලා. ලබන්න තියෙන සැප නම් වැක්කිරෙනවා. අල්ලපු ගෙදරට තණ්හාර ගන්න. වෙන ගහච්ච දෝම පිටිනකගේ මූණ. කිසිම පෙම් පාටක් නැහැ. ඊට මීට වැඩි වෙලා හිඟා කෑවත් එම් පාඩ තියෙන. ඒ නිසා බ්‍රහ්මන් සාමුද්‍ර කිව්වලු බඳිනවනම් බඳපන් කැත කෙල්ලෙක්. කෙල්ල කොල්ලන්න කොල් කෙල්ලන්න කියලා තියෙනවා. බඳිනවනම් බඳපන් දුප්පත් මිනිහෙක්. වවුල් කන්න පුළුවන්. නැත්තම් ඉවරයි. නැත්තම් ඉවරයි. මොකද මේ මිනිස්සු ඊට පස්සේ තියෙන්නේ කැත කෙල්ල බඳලා සී කෙල්ල වෙන කවුරුත් කියන්නේ නැහැ නේ ආයේ. ඌ දන්නවා ෂුවර් වැඩේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හොයන්නේම දුකමයි. භව රෝගෙට දුක දෙන භව රෝගෙට මුල් වෙන රූපෙට මත්ති ඇයි දුප්‍රේම කලේ ඇයි දුප්‍රේම කලේ මේ කියන පොයිතින් බෙක්කිය ඒක කියන්න ඕනේ 40 පෙන්නට පස්සේ ඊට කලින් කිව්වට නම් වැඩක් නැහැ ඒක නිකන් අඟකට ගහගෙන ගියා මට 60ක් දැන් නිසා මට හොඳට මතක නැහැ. ඒ කාලේ කිව්වා නම් එහෙම ගහලා එළවනවා. නිසා මේ බලබවටපත් උනාට පස්සේ මුළු ලෝකෙම පුදුම ආඩ්‍ය ගතියක්, ධර්මයෙන් පිරිච්ච ගතියක්, පුදුර සීතන ගතියක්, අන් භාවනා කරන පිරිස්සුලෙන් පිරිච්ච ගතියක්, Tamanට ඕන තරම් සිල් ලකින්න පුළුවන් ගතියක් තියෙනවා. ඉන්දිය ධර්ම හෝ පල්ලෙහාට නෝට මේ මේ දුක් මේ කෙලෙස් සහිත ලෝකේ කොහොමද සිල් ලකින්නද? කිසි කෙනෙක් නැහැනේ බණක් භාවනා කරන ධර්මයේ කියලා දෙන්න කෙනෙක් නැහැනේ අනේ මෛත්‍රී බුදුහාමරණකම් අත්ින්න ඕන කියලා පස්සතල්. ඒ උපචර දින ලෝකෙ මේක මුළු ලෝකෙම කරට ගන්නවා. මම ඒක අරගෙන යනවා කියන තරම් බලයක් වෙනවා ඒ බලපත්තට එන්නවත් එතින් එනකොට අර පදනම හැදිලා තියෙනවා. සතර සතිපට්ඨාන සම්‍යක් ප්‍රදාන වීර්ය ඉන්ද්‍රිය ධර්ම හැදිලා තියෙනවා. එතකොට ඉස්සරහට තල්ලුවා. ඒකට ගොඩාක් බලපාන්නේ කල්යාණ මිත්‍ර සේවනය තමයි. ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වාටපත් කරන්ද මේ ධර්මයේ ධර්ම වශයෙන් කියලා දෙන්න ඒ වගේම ඒක ක්‍රියාවත් කරලා පෙන්වන්න කල්යාණ මිත්‍ර නැත්තම් මේක සම්පූර්ණ අන්ධකාර ලෝකයක්. ධර්මෙ තියෙනවා නමුත් කවුරුත් නැහැ කියලා දෙන්න. ඒක ඒක ආදර්ශයට පෙන්වන්න කවුරක්වත් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම සමව පවත්නවා කියන්නේ එතකොට දැන් ශ්‍රද්ධා ස්වභාවය ප්‍රඥා ස්වභාවය සම වෙන්න ඕනේ ඒක තේරුම ඉන්ද්‍රිය සමතාවයේ සහ ඒක රස භාවය කියලා ලස්සන වචන දෙකක් අටුවාචාර්ය වංශල සඳහන් කරලා තියෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම වලට අහු වෙන දෙයින් කවදාවත් වැඩි වෙන්නේ නැති ධර්මය තමයි සතිය. අනික්කව වැඩි වුණොත් බාධා කරනවා. සද්ධා වැඩි වුණොත් ප්‍රඥා විනාශ කරනවා. ප්‍රඥා වැඩි වුණොත් සද්ධා විනාශ කරනවා. වීර්ය වැඩි වුණොත් සමාධිය කඩනවා. සමාධිය වැඩි වුණොත් වීර්ය කඩනවා. සතිය විතරයි මේ එකටවත් අහු නැතෝ කවදාකවත් වැඩි කියලා කියන්න බැරි ධර්ම. ඒ නිසා සතිය මුල් කරගෙන නැණ කරන තේරෙනවා මට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන සද්දා වැඩි නිසා, වීර්ය වැඩි නිසා තේරුම් ගන්න නැතුව තම කරන්න බෑ. ඉස්ලාම තමයි දැනගන්න ඕනේ මට මේ වැරද්ද උනේ සද්දා වැඩි වෙන නිසා, ප්‍රඥා වැඩි වෙන නිසා. ඊට පස්සේ මේ සමබර කිරීම දැනගත්තට පස්සේ ඉබේම සිද්ධ වෙනවා කියලා කියනවා. අවිනාශ ඒක දැනගන්නේ කොහොමද? ශ්‍රද්ධාව වැඩිද ප්‍රඥාව වැඩිද කියලා කොහොමද දැනගන්නේ? තමන්ගේ වැරද්ද හොඳට සාවධානව බලන් ඉන්නවා. භාවනා කරනකොට හිත පිට යනවනේ. එහෙම නැත්නම් ගෙදර වැඩදොර වැඩ කරනකොට ඔෆිස් එකේ යටින් මේ වැඩ කරනකොට තමන්ගේ චරිතයට ගැලපෙන වැරදි ටිකක් හැමදාම සිද්ධ වෙනවා. ඒක යාළුවකින් අහුවම කියනවා. හැබැයි යාළුවා හොඳට සුවද කරගන්නවා. ඒක මේ තමන් කණ්ණාඩිය පිරිසුදු කණ්ණාඩියක් ළඟ තිබ්බා වගේ. ඒකට යාගෙන ඔයාලට ප්‍රශ්න වෙලා තියෙනවා. ඔයා මේව අදහන වැඩි. අදහන්න එපා මේ කාරණාවට වැඩ කරන්න කියලා. එහෙම නැත්නම් කාරණා සලකන වැඩි මිනිස්සු අදහන්නේ නැහැ. ඉතින් මේ දෙක සමවරකරනද සමන්ටම තේරෙනවා. ගාක් වෙලාවට මේ හිත හිත ප්‍රිය කෙනකින් අහන්න වෙනවා. ඒ වගේම තේරෙන්න ඕනේ චපලකම කියලා ලෝකෙ ගැතියක් තියෙනවානේ. ඍජු වංක කියලා. ඍජු කියලා කියන්නේ අනන්තය දක්වා වේදිච රේඛාවක් නේ. වංක වෙච්ච ගමන් ඒකට ලක්ෂයක් තියෙනවානේ. ඡාපයට සාපේක්ෂව ලක්ෂ්‍ය. ඊට පස්සේ මේ ලක්ෂ්‍ය මේ වංකපම දිගට පවත්නවා. ඒ ඒකට ඒකට බැඳගෙනවා. ඒකට කියනවා කේන්ද්‍ර අභිසාරි බලය කියලා. කේන්ද්‍රය ඊට පස්සේ ආ එක තන කරකිනවා දියසුලිය වගේ. සංසාර වටේ කියන්නේ ඒකයි මේ චපලකම කොහේ හරි හැදුනා නම් කෙලින් පාරේ මෙහෙම හැරුණා නම් හැරිච්ච ගමන් මේකට සාපේක්ෂව ලක්ෂයක් හැදෙනවා. සී ලක්ෂයත් එක්කේ ඡාපේ කරකැවෙන්න පටන් ගන්නවා. ඉතින් ළඟ ළඟ තද්ද බලාසාව තියෙන කරා ළඟ ළඟ කරකිනවා. ඈතට නම් ඈතට යනවා. ඉතින් අපි දිට්ඨිචුකම කියලා එකක් කරනවා දෘෂ්ටි ඍජු කිරීම කියලා. අර චුඟා කැද වෙලා තියෙන වංක දෙයක් කිලින් කිලින් කිලින් කිලින් කරලා ඍජු වෙච්ච දවසේ ලක්ෂය අනන්තයට යනවා. ප්‍රේකාව අනන්තයට යොමු වෙනවා. ඒක තමයි නිවන් දකිනවා කියන්නේ. එනිසා අපි හැම කෙනෙක්ම චපලයි. හැම කෙනෙක්ම වංකයි. ජීවිතේ සුන්දරත්වය කියන්නේ වංක වැඩිකම. චිත්‍ර ලස්සනයි කියලා කියන්නේ වංක වැඩිනේ. මෙහෙම කියනවා. වංගු වංගු බලන කොටයි ගඟක ලස්සන, සයිඩ් දෙකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා බස් එක කියලා තියෙනවා. ආත්මාතිකමිත නැත්නම් භාවනා කරන්නේ, ගස්කල් භාවනා කරන්නේ. ඒකට විඥානයක් නැහැ, ඒකට මම ආයනයක් නැහැ. අපි ඒකම පාවිච්චි කරලා ඒක ඍජු කරන එකයි කරන්නේ. වංකකම හොඳටම අල්ල ගන්නවා. මගේ මේ වංකකම මේ පැත්තට මේකට නැමියාව. ඒකට නතුයි. ඒකට තණ්හයි. ඉතින් ඒක සාධාරණීකරණය කරන්න ගත්තොත් ඉවරයි. අපි කරන්න ගන්න එක එක වශයෙන් දැනගන්න හැබැයි ඒ ඒ ඒ චපලකම වැඩ කරන්න අරින්න නැත් අල්ලන්නේ මොකෙන්ද? ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ මේ චපලකම දැක ගන්න තියෙන පැතිකඩ. අපි මේ වැරදි කියලා මතරින්න හැලෙවට බේත් ගන්න ගත්තොත් ඉන්ජෙක්ෂන් දෙන්න පටන් ගත්තොත් ඔපරේෂන් කරන්න ගත්තොත් අපි රෝග ලක්ෂණ වලට වෙදකම් කරන්නේ. ඒ නිසා අපි කල්යාණ මිත්‍රයන් අහන්න ඕනේ වැඩ කරනකොට මම මේ මට උපරිමයෙන් මම කරන්නේ. ඔබට හිතෙන්නේ මොකක්ද? පිස්සු කතා කරන ඔබ මේ යන්න හදන්නේ ලාභෙටනේ. කියලා එයා කියනවා අපට. ඔබ එන්නේ මගේ වැඩවලට ඇඟිලි ගහන්න කියලා මීයට බැනලා හරියන්නේ නැහැ. ඒක සාතික් කරගන්න. සාතික් කරනකොට ෂටගති මායාව ගති චපල ගති. නැත්තම් ජීවිතයක් නැහැ. මුළු ජීවිතේම ෂටගතියක්. සටයි. සට කපට කියලා කියන්නේ මායාවී. සත කියලා කියන්නේ තියෙන නුගුණ හංගනවා. මායාවී කියන්නේ නැති ගුණ කියාපානවා. වංචනික කියලා කියන්නේ ඉදිරිපත් කරන්නේ හංගලා. ඉතින් ඒ ගතිය වල තමයි ජීවිතේ ලස්සන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ලස්සනට ප්‍රිය කරනවා කියලා කියන්නේ චපල ගතියට ප්‍රිය කරනවා. ෂට ගතියට ප්‍රිය කරනවා. ඍජු රේඛාවක ලස්සනක් නැහැ. ඍජු රේඛාවේ කලාත්මක ගතියක් නැහැ. ඒක අවංක ලක්ෂ දෙක අතර තියෙන කෙටිම පතේ ඍජු රේඛාව. වංගපතේ දිගයි. ඉතින් අපි මුළු ජීවිතේ රස ආස්වාදයේ කියලා කියන්නේ මේ චපලකමට වංචනික ගතියට කරන ආසාවක්. ඒක එතන එතන ප්‍රතිඵල දෙනවා දීර්ඝ කාලින කඹරනවා. බුදුහන්සේ දිට්ඨිචුක දිට්ඨිචු කර්ම කරනවා විශ්ලාම වැරද්ද හොයාගන්නේ. වැරද්ද හොයන්න ඉන්ටරැක්ෂන් එකක් යනවා. තව කවුරුත් එක්ක ගැටුමක් යනවා. නැත්නම් අපි සිද්ධිය සිද්ධියක් වෙන්න ඕනේ. සිද්ධියේදී අනිත් කෙනාගේ මතේ දන්නේ නැතුව අපිට කවදාකවත් විනිශ්චය දෙන්න බෑ. අනික කෙනා ගොපල්ලෙක් වෙන්න පුළුවන් බුදු කෙනෙක් වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මත අවංකව කියන දේ අහගෙන තමන්ගෙත් ඒක එකසරෙන් තීන්දුව කරන්න එපා. ඒ වැරදි උඟක් නිතර නිතර දින වැරදි බලනකොට පේනවා මගේ මෙන්න මේ පැත්තට නැමියාවක් තියෙනවා. අසුචියට බල්ලුවා දින්නේ. බලුකුණට කබර වේවා දින්නේ. ජීවිතය ගැන උචාර. හැබැයි අපි කැමති නෑ අසුචි කරනවා කියලා කියන්නේ. ඒක වහන් හදනවා මේ දවල් මිගෙල් රෑ දැනියේ. කල්යාණ මිත්‍රෝ අපි භාවනා කරන අතර ඒව සිද්ධ වුණාට අපි කියන්නේ දෙයක් දැක්කොත් අනේ වැඳලා මං කියන්නම් මට පෙන්ලා දියෝ. අපිට පවරනවා අපි අම්මට තාත්තට නෙමෙයි පවරන. තවත් ඒ වගේ සිල්වන්තයෙකුට පවරනවා කියලා දීපන් කියලා ඊට පස්සේ අපි හැසිරෙනවා ස්වභාවික ක්‍රමයකට ඒ චපලයි අපි. ඒකට අනිත් එක්ක අපිට වේලා බල්ලා කලා බල්ලා කියලා දෙයි. ඒකට සාදර නොවුනොත් ඉතින් අපි කරන්නේ අපිට අර රෝග නිర్ణයක් කරගන්න තියෙන අවස්ථාව නැති කරගන්න. ඒ නිසා තමනුත් තමන්ගේ සතියෙන් බලන්න ඕනේ. ඒකම අනුන්ගේ මතවලටත් අහුම්කම් දෙන්න ඕන දීලා අනිවාර්යයෙන්ම තමන් චපල බව තේරුම් ගන්න ඕන. ඒක මේ පුද්ගලික කරලා හිතලා කරන එක නෙවෙයි. ඇඟෙන්න එන දේ. ඥානගතව තියෙන දේ බොක්කෙන්න එන දේ. ඒක අල්ලන්න තියෙන එකම දේ සමාජ සිද්ධියක් වෙනකොට පාර්ශව කරුගෙන් අහන්න ඕනේ. මගේ තියෙන අඩුපාඩු මොකද? ඒක අපි ධර්ම ඥානwidetilde කියලා කියනවා. සබ්‍රහ්මචාරී කියලා කියනවා. එකට මේ සමසම්භෝගව එකට ගත කරන පිරිස කියලා කියනවා. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ ලොකුම ඥාතිකම කියලා විශ්වාසා පරමාඥාති. අපි මේ හම්බුනාට පස්සේ තියෙන ඥාතිකම කද්දාකවත් ගන්න බෑ. ලේ නෑකමේ මේ ඕනෑකම නෑ. ඕනෑකම එනකොට ලේ නෑකම නෑ. අපි මේ යන්නේ ඕනෑකම ඇති කරන යන ගමනක්. ඒකෙදි මේ ෂටගති මායාවී ගති හෙලි කරගෙන යන එකම ක්‍රමය විපස්සනා විතරයි. අනිත හැම එකෙම වහනවා. අනිත් කිම අපි සදාචාරවාදී වෙන්න හදන. ඉතින් වෙන්නේ බුදුහාමුදුරන්ට බේනවනේ. ඔය කවුරු කොහොම වහගෙන ඉන්න හිටියත් ඉතින් භාවනා කරන එකට කවුරු මොන දහංගට දැම්මත් තේරෙනවා මෙන්න මේ කේල් ගහ ගන්නද මේ යන්න හදන්නේ පොල් ගහ ගන්නද යන්න හදන්නේ කියලා. භාවනා කරන අය මේ ලෝකේ ඉන්නවා. අපි හිතෙන් තරම් ඉන්න හරියක් දේශපාලනච්චෝ විතරක්ම නෙවෙයි ලෝකේ ඉන්නේ. භාවනා කරන අය නිසා අපි කරණ දෙන අපිත් ඒ ජීවිතය ගත කරනවා. ඒ කෙනෙක් එක එකතු වෙලා ඔයා දැක්කොත් මට කියන්න මම දැක්කොත් ඔයාට කියන්නම් කියලා කරගෙන යන්න ගත්තොත් පුදුම ලේනකම සුවතකමක් අදා අදා බෙදා ගැනීම సౌందර්යයක් මතුවෙනවා. චපලකම ආසා නෙවෙයි එන්නේ එන්නේ එන්නේ පිරිසුදු වෙන පටන් ගන්නවා. හොඳයි අපි බලාපොරොත්තු වෙච්ච කාලේ නිමයි අපි පැයක විතර කාලයක් කරන් තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා අපි මෙතන බලාපොරොත්තු වෙන පැයක් කාලේ සක්මන් භාවනාවට සක්මණෙන් පස්සේ අපි තුනට නැවත රැස් වෙනවා. ඒක පරියන්කය සඳහා සම්බන්ධ වෙච්ච ශිල් දෙනාටම තෙරුවන් සරණයි.